හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද එතකොට මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට එතකොට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා මම ආරාධනා කරනවා අපේ ශාලුක මහත්මයාට ඒ ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන ලෙසට අවසරයි සමිනාස පළවෙනි ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ලේ උණුසුම නාසිකාග්‍රේ නාසිකාවේ අග්‍රයට දැනිය යුතුයමද? මට එසේ දැනීමක් නොමැත. මම ආදුනික කෙනෙක්මි. එපමණයි. හොඳයි සාමාන්‍යයෙන් ආනාපාන සතිය ගැන නම් කතා කරනකොට අපි අවධානය රඳවන්න උත්සාහත් වෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එතන ඉතින් අදහස් වෙන්නේ නැහැ හරියටම මේ අල්පනිති සුදක තැනක් හඳුනා ගන්නවා කියලා. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම දැන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හරියටම තිතට මේ අල්පෙනිති තුඩක් තැනක් තියෙනවා යන්නේ ඒකම මං අල්ලගන්න ඕනේ කියලා හිතුවොත් ඒක වැරදි. එහෙම නෙමෙයි. මේ නිකන් ප්‍රදේශයක් යම්සි සීමාවක් අපි තුමු සෙන්ටිමීටරයක වගේ සීමාවක් ඇතුළත අපිට මේ අවධානය පාත්තන්න පුළුවන් නම් සෙන්ටිමීටරයක් කිව්වත් පුංචි වැඩි සෙන්ටිමීටර දෙකක වගේ සීමාවක පරතරයක මේ පවත්වන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. ඉතින් ඒ ඒ ප්‍රදේශයේ අපි මේ රඳවන්න උපකාර වෙන්නේ අර ආස්වාසයක් පාසා ප්‍රාස්වාසයක් පාසා අපිට යම් දැනීමක් තියෙනවා. අපි තුමු ආස්වාසය සිද්ධ වෙනකොට දැන් ඔන්න හුස්ම රැල්ල එතන මේ යම් කිසි තැනක ඇතිල්ලීගෙන වගේ යනවා. එතකොට දැන් ඒ ඇතිල්ලීගෙන යන්නේ මේ සාමාන්‍ය මේ නාසයේ නාස් කුහරයක මුල පටන් ගන්න ප්‍රදේශයේ. ඊළඟට ආයෙ පිට කරනකොටත් ප්‍රස්වාසයේදී තොන්න නාස්කුහරයේ යම්සේ අග හරියේ ඔන්න පිටවීමක් ඇතිල්ලීමක් තේරෙනවා. එහෙම නැත්නම් ආස්වාසයකදී යම් සිසිල් ගතියක් තේරෙනවා. ප්‍රස්වාසයකදී උණුසුම් ගතියක් තේරෙනවා. මේ විදිහට යම් යම් සංකේත ඔස්සේ අපිට පුළුවන් මේක මේ ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියලා වෙන් කළ හඳුනගන්න. ඒ වෙන් කළ හඳුනගනිද්දී අපි සංවේදනාවන් අල්ලගන්නේ සංවේදනාවන් සොයාගන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයෙන්. දැන් මේ ප්‍රදේශයේ අපිටම කෙනෙක්ට රඳවන්න අමාරුයි කියලා එයා අපිටම හුස්ම රැල්ලත් එක්ක සමහරවට ඇතුළට ගියොත් අපිටම මේ ශාසනාලයේදී මේ ඔස්සේ එහෙම යම යන්න ගත්තොත් එහෙම මුලදී සමහරලාට ඕකේ වැටහීමක් එන්න පුළුවන්. නමුත් අර දීර්ඝ කාලීනව ඕකේ යම් යම් ගැටළු සහගත තැන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ආනාපාන සතිය ගැන කතා කරනකොට අපි ආස්වාස ප්‍රස්වාස එක්ක ඇතුළට යාමක්වත් පිටට යාම ඒමක්වත් කරන්නේ නැහැ. එනකොට නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඇතුල් වෙන පිටවෙම හුස්ම දැනගන්නවා. හරියට පෙන්වන්නේ ඔය මේ දොරටු පාලයක් වගේ. දැන් ඔය දොරටු පාලයෙන් ගත්තොත් සිකියුරිටි ගාඩ් කෙනෙක් ගත්තොත් එයා ඉන්නේ දොරටුව අභියස. එයා යන්නේ නැහැ එන අනුමුත්තන් එක්ක ඇතුළට යන්නෙත් නැහැ. පිට වෙන අමුත්ත එක පිටට යන්නෙත් නැහැ. එයා නැවතලා ඉන්න දොරටු අභියස. අන්න වගේ තමයි අපි මෙතෙන්දිත් මේ නාසිකාග්‍රයේ මේ ප්‍රදේශයේ තමයි අපි අවධානය රඳවගෙන ඉන්නේ. ඒ රඳවගෙන ඉන්නකොට ඔන්න අපිට තේරෙනවා මෙන්න මේක නම් ආස්වාසයක්. මෙන්න මේක නම් ප්‍රාස්වාසයක් කියලා වෙන් කර හඳුනා ගැනීමක් පුළුවන්. එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතු හරියටම මේ නාසිකාග්‍රයේ ප්‍රදේශයේත් අල්පිනිස් තුඩක තරම් තැනක මේක වදිනවාය කියලා හොයා ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේක අමාරු නම් ඒ වෙනුවට ඉතින් පිම්බීම හැකිලිම භාවනාව කරා කියලා වරදකුත් නැහැ. මොකද පිම්බීම හැකිලිම භාවනාවේදී ඊට වඩා ටිකක් ලොකු ප්‍රදේශයක තමයි දැනීම තේරෙන්නේ. දැන් උද මේ උදරය පිම්බෙනකොට ටිකක් ලොකු ප්‍රදේශයක ඒ පිම්බීම තේරෙනවා. නිකන් අර මාංශපේශී ඇදෙන ස්වභාවය ඉස්සරහට චලනය වෙන ස්වභාවය හොඳට තේරෙනවා. ඉතින් ඒ තේරීම ප්‍රමාණවත්. ඊළඟ ප්‍රස්වාසයේදී නැත්නම් හුස්ම පිට කරද්දී උදරය හැකිලෙන ප්‍රමාණය ප්‍රදේශය තේරෙන්න ගන්නවා. ඒක අර නාසිකාග්‍රේ ප්‍රදේශයට වඩා ටිකක් පුළුල් ප්‍රදේශයක්, විශාල ප්‍රදේශයක්. ඒ නිසා ආධුනිකයෙකුට පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි එතනින් අදහස් වෙන්නේ මේ පිම්බිම හැකිලිම භාවනාවේදී දිගින් දිගටම තියෙන්නේ මේ ප්‍රදේශය විතරයි කියලා. මේක සවතව සියුම් වෙනකොට සතිය දියුණු වෙනකොට ඊළඟට සමාධිය දියුණු වෙනකොට මේ තව තව ඉතා සූක්ෂම වශයෙන් මේ දැනෙන දේවල් තේරෙන්න ගන්නවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න. මම උත්තර දීගෙන යනවා. කාට හරි මේ වැඩිපුර අහන්න ඕන නම් මේ දීපු පිළිතුර පැහැදිලි නැත්නම් මට කියන්න. අපි නැත්නම් ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. හොඳයි. මේ ළඟ ගැටලුව භාවනාවක් වැඩිවීමට පෙර කළ යුතු පූර්ව කෘත්‍යයක් වේද? එසේනම් එය පැහැදිලි කර දෙන්න. ඔව් අපි සාමාන්‍යයෙන් පූර්ව කෘත්‍ය වශයෙන් තුරුවන් සරණ යාම, බුදුන් දහම් සංගුණ සරණ යාම ඊළඟට තුන්රන් විශේෂෙහි අපේ ජීවිතේ පූජා කිරීම, කල්යාණ මිත්‍රයන් විශේෂෙහි ජීවිතේ පූජා කිරීම මේ වගේ දේවල් කරනවා එතන අපි ඒකාතකින් අපි නිහතමානී වෙනවා. අපි මේ කරගෙන යන කටයුත්ත බොහොම කියන්නේ ඇතුළතට නැමිලා බොහොම නිර්හංකාරව වර්තමානයේ හිත පිහිටවලා කරන වැඩක්. අපි නොගිය ගමනක් දැන් මේ යන්න හදන්නේ. ඒ නිසා අපිට එක්තරා අන්දමක සෑහෙන නිහතමානී බවක් පොළොවට බැහැලා ඉන්න ස්වභාවයක් මේ කටයුත්තේදී අවශ්‍යයි. ඒ නිසා අපි ඔන්න තුරුරුවන් විදිහේ අපේ ජීවිතේ පූජා කළා, තුන්රුවන් සරණ ගිහිල්ලා ඔන්න මේ ගමන සාර්ථකව යන්න ඉතින් අපි පටන් ගන්නවා. ඊට අමතරව ඉතින් ඔය සම්ප්‍රදායික වශයෙන් අපිටම ආනාපාන සතිය පිම්බීම හැකිලිම වගේ ප්‍රධාන කමටහනකට එළඹෙන්න කලින් ඔය සතර කමටහන් වඩන සිරිතක් තියෙනවා. බුද්ධානුස්සති අසුබ මරණානුස්සති මෙත්තා කියන මේ සතර කමටහන් වඩනවා. හැබැයි ඒක අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ தත්ත්වය අනුව තමයි. ඒ කියන්නේ අපි හිතමු ඇතැම් වෙලාවක හිත හුඟාක් දේශ සහගතව තියෙන්නේ. මොනවා හරි වෙච්ච සිදුවීම් නිසා හිතේ දේශය ඇවිස්සලා තරහව ඇවිස්සලා නම් තියෙන්නේ. එකපාරටම අපි ආනාපාන සතියට යමු වුණොත් ඒ තරහව තව වැඩි වෙන්නත් පුළුවන්. මොකද ආනාපාන සතියත් ඒ වෙලාවට අහු වෙන්නේ නැහැ ලේසියෙන්. අන්න ඒ වගේ පරිසරයකදී එකපාරටම ආනාපාන සතියට යන්නේ නැතුව පොඩි වෙලාවක් මෛත්‍රී භාවනාවක් කරලා ඊට පස්සේ ආනාපාන සතියට ගියාට වරදක් නැහැ. මෛත්‍රී භාවනාවක් පොඩ්ඩක් කරලා ටිකක් සමනය කරගෙන මේ දේශය තරහව සමනය කරගෙන ඊළඟට ආනාපාන සතියට යන එක වැදගත්. ඊළඟට අපි හිතමු ගාක් රාග බරිත වෙලා නම් රාගෙන් හිත ඇවිස්සලා නම් ඔන්න එතෙන්දෙත් එකපාරටම ආනාපාන සතියට යන්නේ නැතුව ටිකක් අසුබ භාවනාව කරලා තියෙනවා නම් පුරුද්දක් තියෙනවා නම් ඒක පොඩි වෙලාවක් කරලා අර ඇවිස්සිච්ච රාගය සමනය කරගෙන ඊළඟට ආනාපාන සතියට යන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් කියනවා දැන් ඒ තරම් හිතේ සතුටක් නැත්තම් ප්‍රමුදිත භාවයක් නැත්තම් නිකං ඈලි මෑලි ගතියක් නම් තියෙන්නේ නිකං පස්ස ගහන ගතියක් නම් තියෙන්නේ ඔන්න බුදුගුණ භාවනාවක් වඩලා හිත ටිකක් සන්තුටු කරගෙන සැහැල්ලු කරගෙන අර බුදුගුණ භාවනාවක් වගේ භාවනාවක් වඩනකොට අර ශ්‍රද්ධාව මතුවෙලා යම් ප්‍රමෝදයක් එනවා. ඊට පස්සේ ඔන්න ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. ඊළඟට Tamanට ඒ තරම් මේ කරන වැඩේ ගැන උනන්දුවක් නැත්තම් පසුබාන ගතියක් තේනවනම් කල් දාන ගතියක් තේනවනම් ඔන්න මරණානුස්සති භාවනාව වඩලා අර මේ කොයි වෙලාවෙ මැරෙන්න වේද දන්නේ නැහැ. දැන් මේ ලැබච්ච ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ නේද කියලා අර Tamanට සංවේගයක් ඇති කරගෙන, උද්‍යෝගයක් ඇති කරගෙන, උනන්දුවක් ඇති කරගෙන ඊළඟට ප්‍රධාන කර්මස්ථානට යන්න පුළුවන්. ඉතින් අර ඒ ඒ ඒ ඒ අවස්ථාවේ අපේ ඉන්න தත්ත්වේ බලලා මට්ටම බලලා තමයි අපි කමඨාන මේ හතරෙන් තෝරගන්න ඕනේ. ඉතින් අර පුරුද්දට මුළු හතරම වඩලා ඊළඟට ආනාපාන සතියට යනවා කියන ක්‍රමයට වඩා දැන් හොඳට හිත සමනය වෙලා සතුටින් සැහැල්ලුවෙන් තියෙනවා නම් ඍජුවම ආනාපාන සතියට යන්නත් පුළුවන්. දැන් සතුටින් සැහැල්ලුවෙන් නැත්තම් රාගය ඇවිස්සලා නම් ඔන්න අසුභ භාවනාව කරලා ආනාපාන සතියට යන්න පුළුවන්. දැන් තියෙන දේශසහගත බවක් නම් මෛත්‍රී භාවනාව කරලා ආනාපාන සතියට යන්න පුළුවන්. දැන් තියෙන්නේ ඒ තරම් සතුරුදායක නැති ටිකක් දුක් සහිත ස්වභාවයක් නම් ඔන්න බුද්ධානුසතියක් වඩලා ප්‍රමෝදයක් ඇති කරගෙන සතුටක් ඇති කරගෙන ආනාපාන සතියට යන්න පුළුවන්. මේ වගේ අර අවස්ථානුකූලව මේ සතරකමටහන් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ පූර්වක්‍ෘත්‍ය වශයෙන් අපිට අර තුන්රුවන් සරණ යාම ඊළඟට තුන්රුවන් කෙරෙහි ජීවිත පරිත්‍යාගය ඊළඟට තමන්ගේ කල්යාණ මිත්‍රයින් හරණ යාම නැත්නම් කල්යාණ මිත්‍රයින් මතක් කළා ඒ අයට ජීවිතේ පූජා කිරීම මේ වගේ කටයුතු කරනවා. ඊටත් අමතරව පුළුවන් ඔය මේ අපි ඇතැම් වෙලාවට භාවනාව කරන්න කලින් අපි කරන අපි රකින්න සීලය මද වෙලාවක් මොකක්ද ඒකට කියන්නේ මේ අනුස්මෘතියක් කරානම් සීලානුස්සතියක් කරානම් ඒකෙත් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද සීලානුසතියක් කිරීමේ බලාපොරොත්තු වෙන්නෙම එතන ලොකු සතුටක් හිතේ ඇති කරගන්න. මොකද මේ ප්‍රධාන දේ හිත මේ භාවනාවකට යොමු වෙද්දී මේ කලබලේ කරන්න බෑ. ඒකට යොමු වෙන්න ඕන අර මානසික වාතාවරණය බොහොම සැහැල්ලු සතුටුදායක සොම්නස් සහගත බවක් තියෙනවා නම් අන්න ලස්සනට භාවනාව සිද්ධ වෙනවා. අර ඒ ඒ පරිසරය මුලින් සකස් කරගන්න එක තමයි අර පූර්ව කෘත්‍යයෙන් කරන්නේ. එතකොට අපි රකින්න සීලය අපිට හොඳට විශ්වාසයක් තියෙනවා නම් මම බොහොම මේ කැපවීමකින් නැත්නම් ගෞරවයකින් මේ සීලය ආරක්ෂා කරනවා. ඉතින් මගේ අතින් මේ මේ සීල්පල් සීල්පද හොඳින් ආරක්ෂා වුණා. මට කඩන්න ඕම ඕනා තරම් අවස්ථාව තිබුණා. නමුත් මම කඩන්නේ නැතුව බොහොම උමනාවෙන් මේ සීල්පද ටික ආරක්ෂා කරා. කියලා අන්න තමන්ගේ සීලය ආවර්ජනය කළා. සතුටක් ඇති කරගන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රම භාවිතා කරාට වරදක් නැහැ. හොඳයි. මීළඟ ගැටලුව නවක භාවනා යෝගියෙකුට සමත භාවනාවක් මගින් සමාධියකට නොපැමිණ විදර්ශනා භාවනාව වැඩිම ඵලදායීද? වඩාත් සුදුසු වන්නේ කුමන ක්‍රමයක්ද? ඔව් ඇත්තරම දැන් අපි මේ කරගෙන යන භාවනා කටයුතු වලදී මුලදී ටිකක් සමත ස්වභාවයක් තමයි මේ භාවනාවේ තියෙන්නේ. ඉතින් අපි එකපාරටම කිව්වොත් නෑ අපි මේ සමතය කරන්නෙම නැහැ. පටන් ගත්ත තැන ඉඳන්ම කරන්න විපස්සනාව කියලා කිව්වොත් ඒක ඒ තරම් නිවැරදි නැහැ. මොකද දැන් ආනාපාන සතියේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන කායනුපස්සනා කොටසේ මුලින් පෙන්වන්නේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. මේ සතිමත්ව අවධානයෙන් යුක්තව හුස්ම ගන්නවා අවධානයෙන් යුක්තව හුස්ම හෙලනවා ඉතින් මෙතන ඒ තරම්ම විපස්සනා මොහුනුවරක් නැහැ. ඒ වුණුවට සතිය පිහිටුවා ගැනීමේ මෙහෙවරක් තියෙන්නේ. සතිය පිහිටුවා ගැනීමේ උපක්‍රමයක් තියෙන්නේ. ඊළඟට ඔන්න දික් වශයෙන් මේක තේරෙනවද? නැත්නම් කොට වශයෙන් තේරෙනවද? ඒවා පවා ඉතින් ඇත්තම සම්මුති මට්ටමක දුවන්නේ. එතන පවා ඉතින් එක පැත්තකින් ඉතින් සමත ස්වභාවයක් තියෙනවා. ඊළඟට මුළු ආස්වාසයේම දැනුවත් වීම. සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාව. එතනත් තියෙන්නේ සෑහෙන්න සමත ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න ටික ටික ටික මේ ආස්වාස ප්‍රස්වාසය තැම්පත් වෙලා ඇතම් කෙනෙක් මේකේ ධාතු ස්වභාවයන් මතු කරගන්නවා. ඇතම් කෙනෙක් මේකෙන් ආපු වේදනාවන්, සුඛයන්, ප්‍රීති සහගත ස්වභාවයන් මතු කරගන්නවා. ඉතින් මේ විදිහට මේක විපස්සනාවට දාන්න පුළුවන්. ඉතින් මුලින් ටිකක් සමත ස්වરૂපයක් තියෙනවා. දැන් හැබැයි ඔය සාමාන්‍යයෙන් දැන් ඔය මෑත කාලේ ඇවිල්ලා තියෙන ශුෂ්ක විදර්ශනා භාවනාවක් කියලා. ඒකෙදි නම් මේ විදිහට යන්නේ නැතුව ඒකෙදි හුඟක් වෙලාවට කරන්නේ හැම දෙයක් පාසාම මෙනෙහි කරනවා. අපි හිතමු දැන් යමක් දකිනවා. ඒතර දකිනවා දකිනවා කියලා මෙනෙහි කරනවා. මොන හරි දෙයක් ඇහෙනවා. ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. රසක් දැනෙනවා. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. මොන හරි හිතෙනවා. හිතෙනවා හිතෙනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට හුස්ම වදිනවා. ඔන්න දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ওই විදිහට අතරක් නැතුවම කිසිම පරතරයක් නැතිව නිරන්තරයෙන්ම මෙනෙහි කිරීමක් කරනවා. ඉතින් මේක තමයි දැනට බුරුමේ ඔය මහා සීක්‍රමේ ශුෂ්ක විදර්ශනා වශයෙන් යද්දි පෙන්වන්නේ. එතන පූර්ව මුලින් කරපු සමතයක් නැහැ. ඒ වෙනුවට විපස්සනාවක් වශයෙන් කෙලීම මේ අර දැකපු දෙයින් නතර කරන්න, ඇහුණු දෙයින් නතර වෙන්න, ඉන් එහාට කතන්දර ගොතකතා යන එක වළක්වන්න ඒ දැකීම් මාත්‍රෙන් නවත්තන්න උත්සාහත් වෙනවා. ඇසීම් මාත්‍රෙන් නවත්ත ගන්න උත්සාහත් වෙනවා. ඉතින් එතන අපිට කියන්න පුළුවන් සෑහෙන ශුෂ්ක විදර්ශනා ස්වභාවයක් තියෙනවා කියලා. ඉතින් එතනිනුත් පැහැදිලි වෙනවා හැබැයි කෙනෙකුට සමතයක් නොවඩා විපස්සනාවෙන් පටන් ගන්නත් පුළුවන්. ඇත්තරම ධමයේ එතකොට පෙන්නනවා ක්‍රම හතරක්. සමත පූර්වංගම විපස්සනා කියලා පෙන්නනවා. සමතයක් වඩලා ඊළඟට විපස්සනාවට යමු වෙන්නත් පුළුවන්. විපස්සනා පූර්වංගම සමත කියලා පෙන්නනවා. විපස්සනාවක් වඩලා ඊට පස්සේ සමතයට යමු වෙන්නත් පුළුවන්. ඊළඟට යොගනද්ද භාවනාවක් කියලා පෙන්නනවා. මේ සමතය විපස්සනාවයි මාරුවෙන් මාරුවට දෙන්නම අරගෙන යනවා. හරියට නිකන් අර කරත් එක ගොන්නු දෙන්නෙක් පැනලා දෙන්නගේම උවමනාවෙන් උපයා මේ ශක්තියෙන් කරත් ඉස්සරහට යනවා වගේ මේ සමත විපස්සනා කියන දෙකම සමබරව අරගෙන යනවා. යුගනද්ද භාවනාවක් කියලා. ඊට පස්සේ පෙන්වන ආයි ධම්ම උද්දහිච විග්ගහිත මානස කියලා දැන් අර හොඳට හිත සමනය වෙලා තියෙන අවස්ථාවේ ධර්මානුකූල දේවල් ධර්මයට අදාළ යම් යම් විතර්ක පහළ වෙදී ඒව සමනය කරලා යන ක්‍රමයක් තියෙනවා. ඉතින් අපිට ඉතින් මේ ක්‍රම කොයිකත් භාවිතා කරන්න පුළුවන්. අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ අපේ හිත කොයි පැත්තෙන්ද යන්නේ කියලා. දැන් අපි හිතුවොත් එහෙම නෑ මම අනිවාර්යයෙන්ම සමත කළා. ඊළඟට ඔන්න මං විපස්සනාවට යනවා කියලා මේ අර එහෙම පූර්ව නිගමනයකට එන්න අමාරුයි. අපේ හිත කොයි පැත්තෙන්ද වැඩෙන්නේ කියලා පූර්ව නිගමනයට ගන්න හරි අමාරුයි. ඒ වෙනුවට තියෙන්නේ දැනට මේ යන විදිහට යනකොට අපි හිතමු හොඳට හිත එකඟ වෙලා සමාධිගත වෙලා වගේ තියෙනවා නම් අපි අපිට මේ පැත්තෙන් ටිකක් අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ වෙනුවට අපිට හොඳට ස්පර්ශ වෙන තැන තේරිලා මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරෙනවා නම් මේ පැත්තෙන් ගිහිලා ඒකේ ප්‍රයෝජනය ගන්නවා. ඉතින් මේ සමත පැත්තෙන් හිත වැඩුණත් විපස්සනා පැත්තෙන් හිත වැඩුණත් දෙන්නගේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දෙන්නට උදව් කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකම වැඩුවට කිසි වරදක් නැහැ. හොඳයි. මෛත්‍රී භාවනාව සහ අනෙකුත් භාවනා වැඩිීමේදී නිර්මාංශ විය යුතුයමද? නිර්මාංශ වීමෙන් භාවනා සඳහා විශේෂ ප්‍රයෝජනයක් ලැබේද? එහෙමම නම් කියන්න අමාරුයි. දැන් තමන්ගේ හිතේ ස්වභාවය බලන්න වෙනවා. දැන් අපි මෛත්‍රී භාවනාව වඩද්දී තමන්ගේ ස්වභාවයෙන්ම අනිත්‍යය ගැන මෛත්‍රියක් කරුණාවක් ජනිත වෙනවා නම් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියක් ජනිත වෙනවා නම් ඊට අනුරූපව තමන්ට තේරෙනවා නම් මේ සත්තු මරලා මේ එන මේ මස් මාළු අනුභවයට වඩා මට මේ එළවලු විතරක් අනුභව කරන ක්‍රමය මට ගැළපෙනවා මේක මේ කරදරයක් නැහැ කියලා ඉතින් ගියාට වරදක් නැහැ හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලුම දෙනා මෛත්‍රී භාවනාව වඩන සියලුම දෙනා මස් මාළු කෑමෙන් වළකින්න ඕනේ කියලා නීතියක් වශයෙන් ඉතින් පනව ගන්න ගියොත් අපි ටිකක් අන්තගාමී වෙනවා. ඒ වෙනුවට ඉතින් තමන්ට තේරෙනවා නම් තමන්ගේ හිතේ ස්වභාවය තමයි බලන්න තියෙන්නේ. තමන්ට නිකන් වැටහීමක් එනවා නම් මේ සත්තුන්ට තියෙන මෛත්‍රියක්, සියලු දේ සත්වයින් කෙරෙහි ඇතිවෙන කරුණාවක්, අනුකම්පාවක් නිසා තමන් ඒක අතහැරලා දාලා තව දුරටත් ආයේ තමන්ගේ ප්‍රතිපත්තිර නැඹුරු වෙලා ඒ කෙනුත් ශක්තියක් උපදවගෙන ඒකත් තමන්ගේ සීලයට සම්බන්ධ කරගෙන භාවනාවට ප්‍රයෝගික කරගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව අපි මේ අපි මස් මාළු මන් කන්නේ නැහැ කියලා අර ඒකෙන් මාන්නයක් ඇති කරගෙන අනිත් අයව පහත් කරන්න භාවිතා කරොත් එතනින් අපි කරන්නේ ඒක සම්පූර්ණ හාත්පසින් වෙනස් දෙයක්. එතෙන්දී අපි කෙලස් වැඩිමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ වගේ දේවල් වලදී ඒක අන්තගාමී වෙන්නේ නැතුව උත්සාහ කරාට වරදක් නැහැ. ඉතින් පුළුවන් තරම් එක අතකින් නිකන් අහිංසක ජීවිතයක්. තවත් පැත්තකින් කියනවා නම් කාටවත් වරදක් නොවන ජීවිතයක් ගත කරන්න උත්සාහත් උනට වරදක් නැහැ. හැබැයි ඒකෙන් අනිත්‍යව අර පහත් කරලා සලකන්නවත්, තමන් උසස් කරලා සලකන්නවත් යන්නේ නැතුව තමන් විතරයි දන්නේ. මේවා කන්නේ නැහැ, අරවා කන්නේ නැහැ කියලා තමන් විතරයි දන්නේ. ඒ තුලින් හැබැයි සතුටක් ජනිත කරගන්නවා. මගේ යම්කිසි ප්‍රතිපත්තියක් මගේ තුල තියෙනවා. කියලා අන්න සතුටක් ඇති කරගන්නවා. ඒ සතුට භාවිතා කරන්න පුළුවන් මේ භවනාවට. හොඳයි. ස්වාමීන් වහන්ස භාවනාවේදී හිස් බවක් මනසින් මවාගෙන එම හිස් බව තුල සිහිය පිහිටුවා ගැනීමෙන් මනසට සැහැල්ලු බවක් දැනේ. එලෙස කල පසු සුවයක් දැනෙන බවක් හා සිහියෙන් කටයුතු කළ හැකි බවක් දැනී ඇත. මෙය නිවැරදිද? මෙලෙස හිස් බව මෙනෙහි කිරීමේ ගැටලුවක් තිබේද? උපක්‍රමයක් වශයෙන් හිස් බවක් හිතින් හදා ගන්නවා කියන එක කොයිතරම් සාර්ථකද කියලා බලන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම හොඳම ක්‍රමය තමයි ඉතින් ප්‍රතිපත්තියේ යෙදිලා. ඒ කියන්නේ අපි භාවනාවේ යෙදෙනකොට හොඳට ආනාපාන සතිය භාවනාවේ යෙදෙනකොට අනිකුත් ඉස්සරහට ඉස්සරහට කමටහන් වල යෙදෙනකොට කෙනෙකුට ඉතින් හොඳට මේ හිස් බව ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබෙනවා. එතන හොඳ සම්දිස්ථානයක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔන්න හිස් හිස් තන හිස් බව මේ ප්‍රකට කරගන්න. තව තව බහුලීකృత කරගන්න. හිත ටිකක් වැඩි වෙලාවක් ඒකේ රඳව ගන්න. අඩු ආයාසයකින් ඒක පවත්වන්න. ඔන්න වගේ ක්‍රමෝස්සේ මේක බහුලීකృత කරන්න අවශ්‍යයි. එහෙම නැතුව අපි કૃතිමව හදාගත්ත හිස් තනක හිස් බවක යාම හැබැයි ඒ උපක්‍රමයක් වශයෙන් මුල් අවස්ථාවේදී වරදක් නැහැ. හිස් බවක් තියෙන්නේ කියලා නිකන් හිතට ආරෝපණය කළා. හිතට නිකන් කාවද්දලා හැමතැනම මේ හිස්සේ අරමුණේ අරන් වැඩක් නැහැ කියලා හිත මෙහෙවලා පොඩ්ඩක් හිත দমনය කරගැනීමක් කරාට වරදක් නැහැ. හැබැයි පස්සේ කාලේ හැබැයි හරි ක්‍රමෙම යන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ හිස් බව ගත්තේ මේ අරමුණුත් එක්ක තියෙන කරදරේ නිසා නම්. අපි දුමු අරමුණු නිරන්තරයෙන් එනවා. කරදර කරනවා. හිත එක තැනක ඉන්නේ නැහැ. ඒ නිසා ඔන්න හිතට ආරෝපණය කරනවා මේව වැඩක් නැහැ. මේ තියෙන හිස් බවක්, හිස් බවක්, හිස් බවක් කියලා ඔන්න ආරෝපණය කිරීමක් කරනවා. කරලා ඔන්න යන්තම් මේක හදා ගන්නවා. එහෙම කමක් නැහැ. නමුත් පස්සේ හරියට මේ ඊළඟට අරමුණු එක්ක යන්න තියෙන ගමනක්. ඒ කියන්නේ දැන් අපි අරමුණු වල නිමිති ගැනීමක් මුලදී කරන්නත් තියෙනවා. හැබැයි ඒ කරන්නේ බොහොම සංයමයකින් යුක්තව. ඒ කියන්නේ අපිට දැන් හිත দমনය වෙලා නැති නිරන්තරයෙන්ම අරමුණු වෙන වෙලාවකදී නෙමෙයි ඒක කරන්නේ හොඳට හිත එකඟ කරගෙන සතිය දියුණු කරගෙන අපි දමු ආනාපාන සතියකින් පිම්බිම හැකිලීමකින් ඔය වගේ මාක් හරි භාවනාවකින් හිත හොඳට එකඟ කරගෙන ඊළඟට ඔන්න අරමුණක් බොහොම සූක්ෂම මට්ටමින් අපි දමු ධාතු ලක්ෂණ මට්ටමකින් අන්න හොඳට තේරුම් ගන්නවා එතනක් තියෙන්නේ මේ නිමිති ගැනීමක් අරමුණු එක්ක ඉඳීමක් ඒ අරමුණු එක්ක මේ ස්වභාව ලක්ෂණ එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා තමයි ක්‍රමානුකූලව ඊළඟ පැත්තට යන්නේ. ඊළඟ පියවරට යන්නේ ක්‍රමානුකූලව. අපි මෙහෙවීමක් නෙමෙයි එතන තියෙන්නේ. අර ස්වභාව ලක්ෂණ දැකීම හරහාම ඔන්න ඊළඟ පියවරට යනවා. ඒක දැකීම හරහා ඔන්න ඊළඟ පියවරට යනවා. ඒ විදිහට තමයි ඔන්න අපි නිවැරදි හිස්තැනකට යන්නේ. අන්න ඒ බඳු තත්ත්වයක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනා. නමුත් එහෙම නැතුව අපි අර යන්න තියෙන්නේ අතෙන්ටය කියලා ඒක හිතින් මවාගෙන යන ක්‍රමේ ඒ තරම්ම අනුමත කරන්න අමාරුයි. හොඳයි. මීළඟ ගැටලුව මම පළමු වරට භාවනා වැඩසටහනකට සහභාගී වූ අයෙක්මි. හිත එක්තැන් කර ගැනීමට පුළුවන්. නමුත් එකම ඉරියව්වක සිටීමට නොහැකි නිසා අපහසුතාවයකට පත්වේ. පළවෙනි ගැටලුව භාවනා කළ යුතු වේලාව කුමක්ද? දෙවැනි ගැටලුව එසේ කිරීමෙන් සිත දියුණු කරගන්නේ කෙසේද? ඔව් භවනා කර යුතු වෙලාව කියලා ඉතින් සාමාන්‍යයෙන් එහෙම විශේෂ වෙලාවක් කියන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සියලුම ඉරියව් අපිට භාවිතා කරන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා උදේ නැගිට්ට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම භවනා සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපි පවත්වන සෑම ඉරියව්වක්ම භවනාව සඳහා යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේ සතිය දියුණු කරන්න අසවල් ප්‍රදේශය වළංගු නැහැ කියලා කියන්න බෑ. අසවල් කාලය සුදුසු නෑ කියලා කියන්න බෑ. සෑම කාලයක්ම සුදුසුයි. සෑම ඉරියව්වක්ම සුදුසුයි. හැබැයි ඉතින් එකිනෙකාට මේ කාලයන්ගේ යම් යම් අර yaadena ගතියක් එක්කෙනෙකුට උදේවරුේ හොඳට සතිය පිහිරනවා. ඇතම් කෙනෙකුට උදේවරුේ නිින්ද යනවා. ඇතම් කෙනෙකුට හවස් වලේ හොඳට සතිය පිහිටනවා සමාධියක් වැඩෙනවා භාවනාව වැඩෙනවා. ඇතම් කෙනෙකුට හවස් එච්චර හරියන්නේ නැහැ. ඇතම් කෙනෙකුට ටිකක් රාත්‍රී වෙනකොට අර පරිසරය සමනය වෙනකොට භාවනාවට පෙළඹෙනවා. භාවනාවට ප්‍රිය බවක් තියෙනවා. ඇතම් කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. ඇතම් කෙනෙකුට උදේ පාන්දර සමහරට හොඳට භාවනාව වැඩෙනවා. මේක එක එක්කෙනා මත තමයි තීරණය වෙන්නේ. තම තමන්ම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ කොයි කාලෙද මට හොඳට භාවනාව වැඩෙන්නේ. උදේ නැගිටලා බලන්න. උදේ කියන්නේ අපි තුමු 4ට විතර නැගිටලා නැත්නම් 3:00ට විතර නැගිටලා බලනවා ඒ වෙලාව මට ටිකක් සුදුසුද. නැගිට ගමම්ම කරනවා කියන එක නෙමෙයි පොඩ්ඩක් ඉතින් ඒ මූණකට සෝදගෙන පොඩි ව්‍යායාමෙ පොඩ්ඩක් කරලා ඔන්න ඊළඟට ඔන්න බොහොම සතුටින් වාඩි වෙනවා. බලන්න එතකොට කොහොමද මේක වෙන්නේ. උදේ වරුවේ තියෙනවා නම් ඒ උදේ වරුවේත් බලනවා. ඊළඟට දවල් තියෙනවා නම් ඒ දවලත් බලනවා. හවසත් බලනවා. රාත්‍රියේත් බලනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් අර දවසම මේක යෙදෙනකොට Tamanටම අහු වෙනවා මෙන්න මේ කාලේ තමයි හොඳටම මට හිත එකඟ වෙන්නේ. මෙන්න මේ කාලේ තමයි හොඳට හිත අරමුණට බහගන්නේ කියලා අන්න Tamanටම තමයි වැටහෙන්නේ. ඒක එක එක පුද්ගලයා මත වෙනස් වෙනවා. හොඳයි. ඊළඟට අන්තිමට තව ප්‍රශ්නයක් අහනවා ඒක හිත එකඟ කරගන්න මොකද? එසේ ඉරියව්ව ගැන කියනවා. හරි. ඉරියව්ව ඉරියව්වෙත් තේරුම් ගන්න තියෙන්නේ දැන් ඔය අපිටම කෙනෙක් ඉරමිනිය ගොතාගෙන නැත්තම් බද්ධ පරයන්කෙන් වාඩි වෙනවා. ඒක ඉරියව්ව අමාරු නම් අර්ධ අර්ධ මොකක්ද ඒකට කියනවා මේ සුඛාසනය කියලා කියන්නේ අර පාද දෙක එකට ගැටිලා නැහැ වෙන්වෙන්ව තියෙනවා. ඒක ඒ ආසනය වුණත් හොඳයි. එහෙම කරගෙන යද්දී ටික ටික හිත එකඟ වෙනකොට මේ ආසනයේ වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන් ශක්තියක් එනවා. හැබැයි මුල් කාලෙදී මේවා රිදෙන්න ගන්නවා ධන හිස් රිදෙනවා කොන්ද රිදෙනවා ඉතින් ඔක්කොම තැන් රිදෙනවා ඒක ඉතින් ස්වාභාවිකයි මොකද මේක හුරු ඉරියව්වක් නෙමෙයි හැබැයි එහෙමයි කියලා අපි විනාඩි 5න් 5ට මේ ඉරියව්ව වෙනස් කරන නරකයි ඒ වෙනුවට අපි තුමු පැය කාලක් ඉන්න පුළුවන් නම් පැය කාලක්ම ඉන්න කොහොම හරි ඊළඟට ඊළඟ අවස්ථාවේදී බලනවා විනාඩි 20ක්වත් ඉන්න පුළුවන්ද කියලා ඊළඟ අවස්ථාවේ බලනවා විනාඩි 25ක්වත් ඉන්න පුළුවන්ද කියලා මේ විදිහට අර විනාඩියෙන් විනාඩිය විනාඩි දෙකෙන් දෙකට මේ ඉරියව්ව වෙනස් නොකර පොඩ්ඩක් ඉන්න උත්සාහවත් විය යුතුයි. අපි ටික ටික මේ දේ කරගෙන යනකොට මේ බය වෙන්න දෙයක් නැහැ. ක්‍රමානුකූලව මේ ඉරියව්ව සකස් වෙනවා. සකස් වෙනවා කියන්නේ Tamanට අර හිත එකඟ වීමත් එක්ක සතිය දියුණු වීමත් එක්ක මේ ඉරියව්ව සෑහෙන වෙලාවක් වැඩි වෙලාවක් එකම ඉරියව්වෙන් පවත්වන්න පුළුවන් ශක්තිය හැදෙනවා. ඒක මේ ඇඟ ඇඟ සකස් ඒකට කාලයක් යනවා. ඉතින් දවසෙන් දෙකෙන් ඒක හැදෙන්නේ කාලයක් තිස්සේ ඒ ඉරියව්වම නැවත නැවත හොඳට පදම් කරගෙන යනකොට හුරු කරනකොට ටික කාලයක් යනකොට පැය ගාණක් වුණත් ඒ ඉරියව්වෙන්ම ඉන්න පුළුවන් ශක්තිය හැදෙනවා. ඉතින් ඒක කාලයත් එක්ක එන දෙයක්. ඒකට ඉතින් අධෛර්යමත් වෙන්න එපා. පටන් ගත්ත එක්කෙනෙක්ගේ මට විනාඩි 10ක්වත් එක ඉරියව්වේ ඉන්න බෑ කියලා අධෛර්යමත් වෙන්න එපා. හැමෝම එතනින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි ටික ටික ටික ටික විනාඩියෙන් විනාඩිය තමයි වැඩි කරලා එකම ඉරියව්වේ ඉන්න පුළුවන් ශක්තිය එන්නේ. ඒක නිසා ඒ කාරණාව තේරුම් ගන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස භාවනාව කරගෙන යන විට පසුබසට වැටෙන්නට යන වගක් දැනෙනවා. කකුල්වල මසල්ස් වෙවුලනවා වගේ දැනෙනවා. මෙය සාමාන්‍යද නැතහොත් ශරීර දුර්වලතාවයක්ද? ඇතැම් වෙලාවට ඉතින් ඉන්න හරිය අනුව සමහරට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිටම යම් කෙනෙක් හොඳට ධාතු මනසිකාරයේ දෙනවා නම් ඒ ධාතු මනසිකාරයේ යෙදෙද්දී තමන්ගේ අවධානය ගත්ත ධාතු ලක්ෂණය මතත් මේක වෙන්න පුළුවන්. හැබැයි ඇතම් කෙනෙක්ට අවධානය ගිලිහි ගිහිල්ලා නිකන් නිින්දට වැටෙන වගේ පැත්තකට ගිහිල්ලත් ඉරියව්ව කඩන් වැටෙන්න පුළුවන්. මේ වගේ ඉතින් පොඩ්ඩක් ඉතින් අහලා තමයි කියන්න වෙන්නේ තමන් දැන් ගත කරන්නේ කොයි මට්ටමකද කියලා. මට විස්තරයක් පොඩ්ඩක් තව කියන්න පුළුවන් නම් මේ හරියටම උත්තරයක් දෙන්න පුළුවන්. නැත්තම් නිකන් අර මේ පොඩ්ඩක් කනාවට තමයි නැත්තම් කියන්න වෙන්නේ. හරියටම කියන්න බෑ මේ ඒ අහපු කෙනා දැන් පසු කරන්නේ කොයි ප්‍රදේශයේද? දැන් ආනාපාන සතිය කරනවාද නැත්නම් ධාතු මනසිකාරය කරනවාද නැත්නම් වෙනත් භාවනාවක් කරනවාද? ඒ ඒකට අනුරූපව තමයි උත්තරයක් දෙන්න වෙන්නේ. හැබැයි Tamanට ඉතින් නිකන් මොකක්ද ඒකට කියන්නේ මේ සාමාන්‍ය දැනීමක් වශයෙන් කියන්න පුළුවන්. තමන් ඉන්න ඉරියව්වේදී කෙලින්ම පිටිපස්සට ඔහම කඩන් වැටෙනවා නම් තමන්ට පුළුවන් මේ පුටුවක් භාවිතා කරන්න. ඇඳක් සහිත පුටුවක් භාවිතා කරන්න පුළුවන්. ඒ ඇඳට හේතු වෙලා මේ භවනාව කරන්න. එතනින් අදහස් වෙන්නේ මේ හුඟාක් ලොකු මේ කෝණයක් තියෙන පුටුවකට නිකන් හාන්සි පුටුවක වගේ වාඩි වෙලා හොඳටම ඒකට බර දීලා භවනා කරනවා කියලා. ඒම කරන්න යද්දි සමාලාට නිින්දට යටෙන්න පුළුවන්. මොකද අර ඉරියව්ව සුවදායි වැඩි. ඉරියව්ව සුවදායි වැඩි වුණාම නිින්ද යනවා. ඒ නිසා පොඩ්ඩක් ඍජුව තියෙන ඇඳ සහිත පුටුවක් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ වාඩිලා මං වාඩිලා ඉන්න පුටුව ටිකක් ඇඳ ඍජුව තියෙන්නේ. ඉතින් පිටිපස්සට තද වුණාට වැටෙන්නේ නැහැ. පොඩ්ඩක් ඊට වඩා පොඩි කෝණයක් තියෙන මේ මේ පුටුවක් භාවිතා කරන්න පුළුවන්. එතකොට අන්න පිටිපස්සට වැටෙන එක වලකිනවා. ඉතින් ඒ වගේ උපක්‍රම භාවිතා කරාට වරදක් නැහැ. අර තේරුම් ගන්න තියෙන්නේ අපි නිරන්තරයෙන්ම ඔහොම වැටෙනවා නම් ඒ කියන්නේ පොඩ්ඩක් ඕක ඒචනන් සුදුසු නැහැ. Tamanට ඒකට පොඩ්ඩක් Tamanගේ ඉරියව්ව සඳහා යම් වෙනසක් කරගත්තට වරදක් නැහැ. හරි. මිලංගටලෝ සයිනස වන්දනීය පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ගැටලු තුනක් සඳහන් වෙනවා. පළවෙනි ගැටලුව භාවනාවක් ආරම්භ කිරීමට ප්‍රථම පූර්වක්‍ෘත්‍ය කිරීම අත්‍යවශ්‍ය නොවේද? හොඳයි. ඒකත් මම ඉතින් ඇත්තටම දැන් තමත් උත්තර දුන්නා. මෙහෙම කියන්න පුළුවන්. අපි දවසේ අපි වාර කීපයක් භාවනා කරනවා කියලා. ඒක ඔන්න උදේම අවස්ථාවේදී පටන් ගන්න අවස්ථාවේදී අපි හොඳට පූර්වක්‍ෘත්‍ය කරනවා. ඊළඟ අවස්ථාවල් වල කෙටියෙන් පූර්වක්‍ෘත්‍ය කරනවා. එහෙම කරන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය වෙන්නේ වැඩි වෙලාවක් අපේ මේ මූල කමට කමටහන නැත්නම් ප්‍රධාන කර්මස්ථානය වැඩිම. ඒකට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. පූර්වක්‍ෘත්‍යයට ලොකු වෙලාවක් ගන්න එපා. ඒ වෙනුවට අපි තුමු මුල් පරයන්කේදී ඔන්න පූර්වක්‍ෘත්‍ය හොඳින් කළා. ඊළඟට ඔන්න සීල් අරගෙන ඒ සීලය මෙනෙහි කළා. ඒ වැඩ ටික හොඳට කළා වැඩේට බහිනවා. ඊළඟ අවස්ථාවන් වලදී කෙටියෙන් කරන්නත් පුළුවන් නොකර හිටියද වරදකුත් නැහැ. මොකද Tamanට මේ කරගෙන යන භාවනාවත් එක්ක විශ්වාසය ඇති වෙනකොට තමන් ඉන්නේම දහමත් එක්ක. ඒ කියන්නේ ආයි අලුතෙන් අපි මේක કૃතිම වීමක් නැහැ. තමන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ප්‍රතිපත්තියකින් වඩනවා දැන්. බුදුහාඳුරෝ කියපු දේ පොතකින් බලලා නතර වීමක් නෙමෙයි. තමා තුළම මතු කරගන්න වෑයම් කරනවා. එතකොට ආයි අලුතෙන් මේ විශේෂයෙන් නොකලා කියලාත් වරදක් නැහැ. මොකද උන්වහන්සේ කියපු දේ තමයි දැන් මේ කරන්නේ, ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා Tamanට භාවනාව හරහාම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. Taman ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. කරගෙන යන දේ ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසයම උනත් ප්‍රමාණවත්. අර මුලදී තමයි Tamanට අර ඒ තරම් විශ්වාසයක් නැති නිසා අරක කරන්නත් ඕනේ මේක කරන්නත් ඕනේ ඒක කරන්න අත්‍යවශ්‍යයි ඒක කරේ නැත්නම් භාවනාව හරියන්නේ නැහැ. ඔහොම කියලා අර විවිධාකාර මත නිසා අපේ හිතට ටිකක් සැලෙන ගතියක් තියෙනවා. ඉතින් මුලදී මුලදී ටිකක් පුරකෘත්‍ය කරන්න. පස්සේ විශ්වාසය එනකොට ඍජුවම භාවනාවට බැසගත්තට වරදක් නැහැ. දෙවැනි ගැටලුව ආනාපාන සති භාවනාවෙන් ඇති කර ගන්නා චිත්ත ඒකාග්‍රතාවයට වඩා අඩු කාලයකින් බුද්ධානුස්සති වැනි භාවනා කමඨහනක් තුලින් සිත සමාධිගත කිරීම කිරීමට හැකි යෝගාවචරයේ ආනාපාන සති භාවනාවට යොමු නොවි බුද්ධානුස්සති භාවනාව වැඩිම තුල යම් අවශ්‍යදායක බවක් තිබේද? ඔව් බුද්ධානුස්සති භාවනාව තින් අනුස්සති භාවනාවක්. ඒ කියන්නේ ඒකෙන් අපිව විපස්සනාවට ගෙනියන්නේ නැහැ. සමත භාවනාවක් කියලා කියන්න පුළුවන්. බුදු ගුණවල හිත එකඟ වෙලා තියෙනවා. දැන් ඕක අනිවාර්යෙන්ම ඊළඟට වෙනත් කර්මස්ථානයක් භාවිතා කරන්න වෙනවා විපස්සනාවට හරවන්න නම් බුද්ධානුස්සතියෙන් උපචාර සමාධියක් හදලා දෙනවා. ඒ කියන්නේ මේ හිතේ සෑහෙන එකඟ බවක් හදලා දෙනවා. බොහොම ප්‍රීති සහගත සැහැල්ලු ස්වභාවයක් හදලා දෙනවා. ඒ හදාගත්තට පස්සේ කෙනෙක්ට එතනින් එහාට ආනාපාන සතියට දාන්න පුළුවන්. ආනාපාන සතිය දාන්න වඩන් පටන් ගත්තනම් ඔන්න දැනටමත් එකඟ වෙච්ච හිතක් තියෙන නිසා, සතුරු දහගත හිතක් තියෙන නිසා ආනාපාන සතියේ මුල් කොටස් නැතුව සෑහෙන මැද්දකින් පටන්ගෙන යන්න උනත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු ආනාපාන සතිය කෙලින්ම පටන් ගන්න කෙනෙක් හිතේ විසිරිච්ච ගතියකින් පටන් ගන්න. එතකොට එයාට ටිකක් මුලදී මහන්සි වෙන්න වෙනවා මේ ආනාපාන සතියෙන්ම එයා එකඟ බව හදා ගන්න. එතකොට ඔන්න අපි තුමු හුස්ම රැල්ලක් ගන්න සතිමත් වෙනවා, හිත පිට යනවා, ආයෙ ගෙනලා තියා ගන්නවා, ආයෙ හිත පිට යනවා, ආයෙ ගෙනලා තියා යනවා. ඔක්කොම ටික කරගන්න ඕනේ. කළා ආනාපාන සතියෙන්ම තමයි එයා ටික ටික හැදෙන්නේ. නමුත් බුද්ධානුස්සතියෙන් එකඟ බවක් හදාගෙන ඊට පස්සේ ආනාපාන සතියට එනවනම් එතකොට ඒ ආනාපාන සතියේ මුල් අර අර මම අර කලින් කිව්ව ටික අවශ්‍ය නැහැ. මොකද දැනටමත් එකඟ වෙච්ච හිතක් තියෙනවා. සතුරු සහගත හිතක් තියෙනවා. එතකොට ආනාපාන සතිය දිහා බලන්න ගියාම ආනාපාන සතියත් සෑහෙන්න සමනය වෙලා තියේවි. ඒ කියන්නේ තැම්පත් වෙලා තියේවි. ඒ නිසා අලුතෙන් මේ මේක හයියෙන් හුස්ම ගන්න යන්න එපා. දැන් මේ තියෙන தත්වෙන් ආනාපාන සතිය කරගෙන යන්න. එතකොට නිකන් අර ඉනිම මේ අපි මොකක් හරි පඩිපෙලක් නැගලා පඩිපෙලෙන් ඉනිමකට නැග්ගා වගේ වැඩක් තියෙන්නේ. එතකොට ඉනිමගේ මුල ඉඳන් යන්න ඕනේ නැහැ. පඩිපෙල දිගේ අපි ගිහිල්ලා ඉනිමගේ මැද්දට නැග්ගා වගේ වැඩක් තියෙන්නේ. එතකොට ඊළඟට හැබැයි ආනාපාන සතිය ඔස්සේ ගිහිල්ලා අපිට පුළුවන් ක්‍රමානුකූලව විපස්සනාවට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතිය නැත්නම් වෙන බුද්ධානුස්සතිය වදලා ඔන්න යනවා මේ පිම්බීම හැකිලිම භාවනාවට. වරදක් නැහැ. ගිහිල්ලා විපස්සනාවට යන්න පුළුවන්. ඍජුවම බුදුගුණ භාවනාවෙන් විපස්සනාවට යන්න බෑ. හොඳයි. තුන්වෙනි ගැටලුව භාවනා කමඨහණක් වඩන අතර එය කඩාකප්පල් වන ලෙස පැමිණෙන බාධක මගහැර ගැනීමට කල යුත්තේ කුමක්ද? ඔබ වහන්සේ ඇතුළු මේ සඳහා දායක වන සියලුම පින්වතුන්ට වහවහාම සුති සහගත ප්‍රතිපදාවකින්ම උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා. නෑ ගැටලු එනවා කියන එක නම් ස්වාභාවිකයි. ඒක ඉතින් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ගැටලුම තමයි අපිව මේ භවනා මාර්ගයේ ලොකු පන්නරයක් හදලා දෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන්න නරකයි. දැන් මේ භවනා කරන්න වාඩි ගමන් සියලුම දේම ලස්සනට සකස් වෙලා කිසි කෙනෙක් සද්දබද්ද කරන්නෙත් නැහැ. ඔක්කොම එන්නේ බොහොම සුවදායි සුගන්ධයන්. ඊළඟට හිතේ තිබ්බ ගමන් ආනාපාන සතිය හිත එකඟ වෙනවා. හිත පිට යන්නෙත් නැහැ. ඉතින් මෙහෙම නම් වෙන්නේ නැහැ. මේක හැහෙන්න දුක්ඛම් කටළු සහිතව යන ගමනක්. ඒ ඒ ගමනය හරහාමයි අපේ හිත ශක්තිමත් වෙන්නේ. මෙතන මේ වැටි වැටි නැගිට නැගිට යන ගමන හරහායි මේ හිතේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩ නැගෙන්නේ. එනිසා එන බාධාවන් බාධාවන් කරගන්නේ නැතුව අපි බලන්න ඕනේ කොහොමද මේ අපේ හිතේ පන්නරයක් ඇති කරගන්න. වැටුණා නම් කොහොමද මේ වැටිච්ච එකෙන් ගොඩ එන්නේ කොහොමද? එතකොට තමයි ඔන්න ක්‍රම අහුවෙන්නේ. එතකොට තමයි උපක්‍රම හොයන්න අපි පෙළඹෙන්නේ. ඒ නිසා වැටුණයි කියලා බය වෙන්නේ නැතුව වැටෙනවා ආයි හදා ගන්නවා. හදාගෙන ගියේ භාවනාව කැඩෙනවා ආයි හදා ගන්නවා. හිත පිට යනවා ආයි ගෙනලා තියාගන්නවා. ඉතින් මෙහෙම යන ගමනක් තියෙන්නේ. ඉතින් මේ යන ගමනේ තමයි ඇත්තම විචිත්‍ර. ඒ හරහාමයි සෑහෙන්න මේ ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගන්නේ. දැන් අපි හිතමු හුඟාක් කියන්නේ අපේ එක එක්කෙනාගේ ජීවිත ආරම් බැලුවත් අපි සෑහෙන්න දුක්ඛම් කටළු රාශියක් එක ගිහිල්ලා ඒවා ජයග්‍රහණය කරපු කෙනෙක්ගේ ජීවිතය සෑහෙන්න අල්ල හිටින ගතියක් තියෙනවා. ඕන දෙයකට ඔරොත්තු දෙන ගතියක් තියෙනවා. එහෙම නැතුව සියලු දේම සැප සම්පත් ළඟට දීලා හැදිච්ච නිකන් සුකුමාර ජීවිතයක ඒ තරම් අර මානසික ශක්තියක් ගත්තොත් එච්චර නෑ. අන්න ඒ වගේ තමයි දැන් මේ කරගෙන යන භාවනාවත් තනිකරම මේ ආධ්‍යාත්මයට යොමු වෙච්ච, ඇතුළතට නැඹුරු වෙච්ච ගමනක් තියෙන්නේ. තනියම යන ගමනක් තියෙන්නේ. ඒකෙදි ඔන්න වැටෙනවා. ඉතින් ආයෙත් නැගිටලා තියාගන්නවා. ආයෙත් ඔන්න වැටෙනවා. ආයෙත් නැගිටිනවා. ඉතින් මෙහෙම යද්දි යද්දි තමයි ඔන්න තමන්ගේ ඔන්න වීරය වැඩෙනවා. තව මොනවාද මේක ශක්තිමත් කරගන්න භාවිතා කරන්න පුළුවන් කියන ක්‍රමෝපායන් හොයන්න හදනවා. ඒ හරහා ප්‍රඥාවක් වැඩෙනවා. සීලය යම් යම් දුර්වලතෙන් තේරෙනවා නම් ඔන්න සීලය පරිසුදු කරගන්නවා. ඉතින් සීලය වැඩෙනවා ඒ හරහා. ඉතින් මේ විදිහට යන ගමන බොහොම ශක්තිමත්. ඒ නිසා මේ දුක්ඛම් කටලෝ එහෙම නැත්නම් මේකට එන බාධාවන් මගහරව ගන්න ඉතින් උපක්‍රම වශයෙන් අර දේවල් කියන්න පුළුවන් අර පූර්ව කෘත්‍ය ටිකක් කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව ටිකක් ළඟින් තියන් යන්න පුළුවන් සීලය හොඳින් ආරක්ෂා කරන්න පුළුවන්. ওই වගේ දේවල් වලින් ආරක්ෂාවක් එනවා. විශේෂයෙන්ම සීලය පිරිසුදු වීම අවශ්‍යයි. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ 100ට 100ක්ම පටන් ගත්ත මොහොතේ ඉඳන් සීලය පිරිසුදුයි කියලා. හැබැයි අපි හැකිපමණ උත්සාහවත් වේ යුතුයි අපේ සීලය හොඳින් ආරක්ෂා කරන්න. එහෙම ආරක්ෂා කරන්න පටන් අරගෙන භාවනාව කරගෙන යනකොට ඒ ඒ ඇති වෙන ප්‍රඥාව හරහා ඔන්න අපි තව ටිකක් සීලය පිරිසුදු කරගන්නවා. තව ටිකක් ඔන්න භාවනාවේ දියුණු වෙනවා. ඔන්න තව ටිකක් සීලය පිරිසුදු වෙනවා. මේ දෙක අතර ලොකු මේ සම්බන්ධයකුත් තියෙනවා. ඒ නිසා මේ සීලෙන් ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඔය කරුණු තමයි කියන්න තියෙන්නේ. මීළඟ ගැටලුව ගරු ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාෙහි යෙදෙද්දී මගේ දකුණු පස බෙල්ල පිටුපස යම්කිසි වේදනාවක් ඇති විය. එය ගැන පහදා දෙන්න. එච්චරම විස්තර නැහැ ප්‍රශ්නේ. ඉතින් එක එක දේවල් වෙන්න පුළුවන් ඉතින්. අපි අඩිය තිබ්බහම ඉතින් අඩිය ලිස්සුවත් ඉතින් බෙල්ල ඇවිලෙන්න පුළුවන් ඉතින්. ඉතින් ඒ නිසා හරියටම කියන්න බෑ මේ මොකද වුනේ කියලා. යන සමාලාවට කියන්නේ යන බිම සම බිමක් නෙමෙයි නං. ඔන්න එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් සක්මන් භාවනාව සඳහා සම බිමක් තෝරගන්නවා. සමතලා බිමක් තෝරගන්නවා. ඊට අමතරව අපේ විශේෂ අමුතු විදිහකට යාමක් නෙමෙයි මේක ස්වාභාවික ගමනක් තියෙන්නේ. සාමාන්‍ය විදිහට සක්මන් කරනවා. ඉතින් ඒ විදිහට අපි සාමාන්‍ය විදිහට නම් සක්මන් කරන්නේ මොකොත් මේ કૃත්‍රිම බවක් මේකේ නැත්තම් අර මේ කිසිම සංකීර්ණතාවයක් මතුවෙන්න ඉඩක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදිනකොට ඔය වගේ මොකොත් රිදුම් කැක්කුම් එන්නේ නැත්තම් දැන් මේ සක්මන් භාවනාවේදී නම් මේ රිදුම් කැක්කුම් එන්නේ ඒ කියන්නේ අපි මොකක්ද තැනක් වරද්දගෙන තියෙනවා. ඒ කියන්නේ මේ අනවශ්‍ය විදිහට කොහේ හරි ආතතියක් ගොඩනගාගෙන අපි සක්මන් භාවනාවේදී කියලා අමුතු විදිහකට ඇවිදිනවා. ඒක එහෙම අවශ්‍ය නැහැ. සක්මන් භාවනාවේදීත් සාමාන්‍ය විදිහටමයි ඇවිදින්නේ. කයට සාමාන්‍ය විදිහට ඇවිදින්න දීලා. අපි සතිමත් වෙන එකයි කරන්නේ. ඒ නිසා බලන්න තමන් සක්මන් කරද්දී නිකන් કૃතිම බවක් තේනවද? තමන් නිකන් වෙහෙසක් දරගෙන අමුතු විදිහට මේ ඇවිදින්න හදනවද කියලා බලන්න. එහෙමනම් පොඩ්ඩක් ඊටම සකස් කරගන්න. සාමාන්‍ය විදිහට ඇවිදින්න. සක්මන් කරනවා භාවනාවක් කරනවා කියන සංඥාව අයින් කරගෙන නිකන් ඔහේ ඇවිදින්න. ඒ ඇවිදලා ඉවරලා ගාන්ට ඒ සමබරතාවය ස්වාභාවික ගතිය ඇති වුණාට පස්සේ ඔන්න හිමීට අවධානය යොමු කරන්න සතිය පවත්වන්න පටන් ගන්න. හොඳයි. ඊළඟ ගැටලුව සක්මන් භාවනාවේදී পায় ඔසවනවා යනවා තබනවා යනුවෙන් සතිය පිහිටවීම නිවැරදිදයි පහදා දෙන මැන ස්වාමීනි. ඔය ඒකෙත් වරදක් නැහැ. ඒ කියන්නේ ඔය ඒතනපත් කියන්න තියෙන්නේ අර අවස්ථානුකූලව තමයි. දැන් ඇතම් යෝගියෙකුට වම දකුණ කියන එක උනත් ප්‍රමාණවත්. අපි තුමු ඔන්න වම් පාදයේ ස්පර්ශ වෙනකොට එයාට හොඳට වම කියලා දැනෙනවා වම කියලා කියනවා දකුණ ස්පර්ශ වෙනකොට දකුණ කියලා කියනවා ඉතින් ඕකට ආලයක් ප්‍රගුණ කරනකොට හිත පිට යන්නෙත් නැහැ හොඳට මේකේ හිටිනවා නම් වම දකුණ කියලා කියන්නෙත් නැතුව හොඳට අර දැනෙන දේත් එක්ක යනවා ආයි එයාට ඔසවනවා තබනවා කියන එකවත් ඔසවනවා ගෙනියනවා තබනවා කියන එකත් එකත් හඳුන්වා නොදුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද යන්න තියෙන තැනට අරකෙන්ම ගිහිල්ලා. මොකද වම දකුණ එකෙන් පටන් ගත්තා. හිතත් එකඟ වුණා, සතියත් දියුණු වුණා. වම දකුණත් අතහැරියා. ඒ වෙනුවට කෙලින්ම ඔන්න තද ගති, බුරුල් ගති, උණුසුම් ගති, සිසිල් ගති අර ධාතු ලක්ෂණ වලින්ම ඔන්න යන්න පටන් ගත්තා. ආයෙ එතකොට අර අර වගේ දේවල් වලට නොගියට වරදක් නැහැ. මොකද යන්න ඕන තැනට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඇතම් කෙනෙකුට මේ වම දකුණ කියන එක සරල වැඩි. වම දකුණ කියලා කියන අතර වාරෙදී මේ හිත පිට යනවා. අන්න එයාට පොඩ්ඩක් තව මේක සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. මේ ඔසවනවා කියන එකත් බලන්න කියනවා. එහෙනම් තබනවා කියන එකත් බලන්න කියනවා. අන්න එතකොට හිතට තව ටිකක් රාජකාරියක් පැවරෙනවා. හිතට එතකොට පිට යන්න තියෙන අවකාශය අඩුයි. කාලපරතරය අඩුයි. මොකද ලොකු වැඩක් පැවරිලා තියෙනවා. එයාටත් ඉතින් ඒකෙන් සාර්ථක වෙනවා. තවත් කෙනෙකුට එතනදිත් මදි නම් ඔන්න ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා පියවර තුනකට කඩලා මේක හඳුන්ලා දෙන්න පුළුවන්. එතකොට තවත් හිත අර ඒ තුල নিমগ্ন වෙනවා, ව්‍යාවෘත වෙනවා. එතකොට අන්න මේ ඒක සාර්ථක වෙනවා. ඒ නිසා අර එක එක්කෙනාගේ සාර්ථක වීම අනුව තමයි මේක හඳුන්ලා දෙන්න වෙන්නේ. හැමෝටම ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එක කළ යුතුයමයි කියලා නීතියක් පනවන්න අමාරුයි. හොඳයි. ඊළඟ ගැටලුව ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාවට ආදුනිකෙක් වෙමි. පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයට සිහිය පිහිටුවාගෙන සිටින අතර ආස්වාස ප්‍රාස්වාසය ක්‍රමයෙන් අඩුවේගෙන ගොස් නොදැනී යන තත්ත්වයටපත් විය. ඉන්පසු විටින් විට චිත්ත රූප මැවෙමින් ආස්වාස ප්‍රාස්වාසයේ සිත පිහිටුවා ගත නොහැකි විය. මෙවැනි විටක කල යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඇත්තටම මේ චිත්‍රූප මැවෙනවා කියද්දී එතනද නම් අපේ කියන්නේ ඒ ඔස්සේ අපි ගියොත් රැවටෙනවා. ඒක තමයි ප්‍රධානම දැනගත යුතු දේ. මොකද හිත හොඳට මේ වගේ තැම්පත් වෙනකොට දැන් හිතේ තියෙන කෙලෙස් වලට ඉන්න නැත්නම් මතුවෙන්න විදිහක් නැතුව අන්න හිතින් හදාගත්ත රූප ඔස්සේ අන්න ඒවා මතුවෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ මෙතනින් අදහස් වෙන්නේ මේවා ඔක්කොම මේ නරක රූප කියලා. මෙතන බොහොම ප්‍රියජනක රූප වෙන්නත් පුළුවන්. අපි තුමා ආනාපාන සතිය ඔස්සේ ගියා. හිත හොඳට තැම්පත් වුණා. හුස්ම දැනෙන්නේ නැති තත්වයකට වගේ ගියා. ඔන්න ඒ අවස්ථාවේ ඔන්න බෝධින් වහන්සේ කෙනෙක් පේනවා. චෛත්‍යයක් පේනවා. දෙවි කෙනෙක් පේනවා. ඒත් සංඥාවක් විතරයි. ඊළඟට එක්කෝ ඒ අවස්ථාවට ගියාම ඔන්න ඇට සැකිල්ලක් පේනවා. නිකන් භයංකර රූපයක් පේනවා. යකෙක් පේනවා. මෙරිච්ච කෙනෙක් පේනවා. ඒත් සංඥාවක් විතරයි. මේ දෙපැත්ත සුබ වෙන්න පුළුවන් අසුබ වෙන්න පුළුවන් දෙකේම තියෙන සංඥා විතරයි. කොයි පැත්තකට හෝ අහු නම් එතන අපි භවනාවට බාධාවක්. ඒ නිසා තේරුම් ගත යුත්තේ මේ හිත සමනය වෙනකොට එහෙම නැත්නම් රූප කර්මස්ථානය ක්‍රමානුකූලව ටිකක් සියුම් වෙනකොට සංඥා මට්ටමින් මේ මායя ප්‍රතික්‍රියා කරනවා අරමුණු එනවා ඒවට අහු වෙන්න නරකයි මේ එක සංඥාවක්වත් ඔස්සේ නෙමෙයි අපි ආයුත්තේ සංඥා කියන්නේ තනිකරම මිරිඟුවක් නැත්නම් සංඥා කියන්නේ යායුතු මඟ නොවේයි කියන කාරණේ තේරුම් අරගෙන සංඥා ඔක්කොම ටික හිමීට හිතින් අයින් කරගන්න. නැවතත් බලන්න හුස්ම රැල්ලේම හිත පවත්වන්න පුළුවන්ද කියලා. දැන් මේ ආනාපාන සතිය මූල කමඨහන වශයෙන් සඳහන් කරලා තියෙන නිසා ආයෙත් අර දැන් ආනාපාන සතිය සූක්ෂමයි. නමුත් සංඥා ඔස්සේ ගියොත් ඒත් අමාරුයි වැටෙනවා. ඒ නිසා සංඥා ඔස්සේ යන්නේ නැතුව අර සූක්ෂම ආනාපාන සතියේ හිත රඳවන්න පුළුවන්ද කියලා උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ටිකක් පරිස්සමෙන් යා යුතුයි. කියන්නේ තේරුම් ගත යුතුයි සංඥා ඔස්සේ ගියොත් මුලා වෙනවා. සංඥා අතහැරලා නැවතත් සූක්ෂම ආනාපාන සතියේ ඉන්න උත්සාහත් වෙන්න වෙනවා. අපිව හික්මවන්න වෙනවා. ඒ කියන්නේ අපේ හිත කැමති මේ ලස්සන ලස්සන දේවල් බල බලා ඉන්න. ඒ ලස්සන ලස්සන දේවල් වලට සාපේක්ෂව මේ සූක්ෂම ආනාපාන සතිය කියන එක හරි ඒකාකාරයි. ඒක නෑ ඒ තරම් සතුටක් දැන් දැනෙන්නේ. මොකද ඒක තේරෙන්නේ නැද්ද තරම්. ඊටාම සූක්ෂමයි. නමුත් දැන් මේ පේන රූප හරි වර්ණවත් විචිත්‍රවත්. ඒ නිසා ඔන්න හිත ඒවට ඇලෙනවා. ඉතින් ඒ හරහා ඔන්න අපි ආයි අහු වෙනවා. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙම අහු වෙන්නේ නැතුව නැවතත් අර සූක්ෂම ආනාපාන සතියට එන්නයි තියෙන්නේ. හොඳයි. ලිඛිත ගැටලුව පමණයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ පමණයි. ඉතින් කාට හරි යම්කිසි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. තමන් කරගෙන යන භාවනාවට හරි එහෙම නැත්නම් යම් දහම් ගැටලුවක් තියෙනවා නම් අපිට තව විනාඩි 10ක වගේ කාලයක් වෙන් කරගන්න පුළුවන්. එකම සමත භාවනාව එකම එකම සමත භාවනාවක්. දැන් මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව අවශ්‍ය වෙන් කරගත් එකම කාලයක. ඒ වැඩිම තුලින් ඔව් සමතය සමාධියක් ලබා ගන්න ඉක්මනට පුළුවන් වෙනවා. පුළුවන් පුළුවන්. කිසි වරදක් නැහැ. සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ කියද්දිත් කියනවා භාවනා කරන්න යම්සි කාල වේලාවක් වෙන් කරගන්න. ඒ ඒ වේලාව වරද්දන්න නැතුව අනිවාර්යෙන් කරන්න කියලා. එතකොට අපිට නිකන් පැවරීමක් තියෙනවනේ. එතකොට දැන් හිත පුරුදු වෙනවා, අපි පුරුදු වෙනවා. එතකොට ඒ කාලේ හොඳට කෙරෙනවා. එහෙනම් එතෙන්ද සමතයක් කරත් වැඩෙනවා, විපස්සනාවක් කරත් වැඩෙනවා. තවත් ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි භාවනා හුඟක් කරන්නේ නැතුව මොකක් හරි එකක් එහෙම නැත්නම් අපි දැන් අපිට දැන් හිතෙනවා මරණානුස්සතියත් අපි ටිකක් හරි කරන්න ඕන. ඒ වගේ කීයක එක එක දේවල් දැන් සීල් සීල් සමාදන් වෙන දවසට සීලානුස්සතිය කරනවා. ඒ වගේ බොහෝ දේවල් කරන්න යාම අපේ හිත එහෙම යන්න ගන්නවද? එහෙම නැත්නම් අපි ඒ හැම භාවනාවක්ම ටික ටික හරි කිරීම සුදුසුද කියලා. ම්ම්. එතනම මේ නුසුදුසු බවක් නෑ. කියන්නේ කොයි දේත් කුසල අරමුණු. කොයි දේත් කර්මස්ථාන වශයෙන් කෙලෙස් වලට ප්‍රතිපක්ෂයි. කෙලෙස් වලට කෙලෙස් দমনය කරන්න උදව් කරනවා. හැබැයි අපි ඔතනින් ප්‍රධාන කර්මස්ථානයක් තෝරගත යුතුයි. විශේෂයෙන්ම දැන් වර්තමානයේ නම් වර්තමාන යුගයේ හුඟක්ම ඔය පිම්බීම හැකිලිම භාවනාවත් ආනාපාන සති භාවනාවත් ඉරියාපත භාවනාව උනත් ගන්න පුළුවන් ඔය තුන හොඳට මේ සතිපට්ඨානයේ ඔස්සේ යන ගමනට වර්තමානයේ හොඳට පිරිසට අල්ලලා යනවා අන්න ඒ වගේ දෙයක් අපි මූල කමඨහනක් වශයෙන් පවත්ත ගන්න එක වටිනවා. එහෙම නැතුව අපි හැමදාම එකින් එක පොඩ පොඩ පොඩ පොඩ පොඩ පොඩ කරද්දී එකක්වත් ගැඹුරට යන්නේ නැහනේ. ඔන්න එක දවසක් ආනාපාන සති ජුට්ටක් කරනවා. ඊළඟ දවසේ මරණාංශුති ටිකක් කරනවා. ඊළඟ දවසේ සීලය ටිකක් කරනවා. අනිත් දවසේ තවත් එකක් කරනවා. එතකොට එකකවත් මේ ගැඹුරකට යන්නේ නැහැ. ඒ නිසා අපි මොකක් හරි එකක් කියන්නේ අර මං කියපු තුනෙන් එකක් බලන්න මේ දිකට වඩන්න. දැන් මේ හැම එකකම යන්න තියෙන සෑහෙන පරාසයක් තියෙනවා. ඒ පරාසය ඒ පරාසයම අල්ලගන්න අපි ටිකක් දුර යන්න තියෙනවා. ඒ නිසා එකකට මේ කියන්නේ එකක් එකක් මූල කමටහන වශයෙන් ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් අරගෙන ඒක ටික ටික ගැඹුරට යවා ගන්න. ඔන්න අද ටිකක් අපි තුමා ආනාපාන සතියෙන් ගත්තොත් අද ඔන්න අල්ලගත්තා කොහොමද මේ සිහියෙන් යුක්තව හුස්ම ගන්න. සිහියෙන් යුක්තව හුස්ම හෙලන්නේ. කොහොමද ඒ ටික අල්ලගත්තා. ඊළඟ දවසේ උත්සාහවත් වෙනවා මන්ට බැරිද දැන් මේ ළඟ තියෙන හුස්ම රැලි 10ක් අල්ලගන්න. දැන් මට ඊයේ පුළුවන් වුණේ යන්තම් හුස්ම රැලි 5යි. මට අද බැරිද මේ ළඟ තියෙන හුස්ම රැලි 10කම සතිය පවත්වන්න. අන්න දැන් තව පොඩ්ඩක් පියවරක් ඉස්සරහට තැබීමක්. ඔන්න ඊළඟ දවසේ බලනවා මට බැරිද මේ ළඟ තියෙන හුස්ම රැලි 15ක් අල්ලගන්න. අන්න එකම කර්මස්ථානේ ටික ටික ප්‍රගුණ වෙනවා. ටික ටික දියුණු වෙනවා. මම නම් හිතන්නේ එහෙම යන ගමනක් තමයි වටින්නේ. ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් තව ආනාපාන සතියයි පිම්බීම හැකිලීමයි කියන එක දෙකක්ද එතකොට දෙකක් දෙකක් කමටහන් වශයෙන් දෙකක් හැබැයි මේ එකම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මේ මේ නිරූපණය වීම දෙකක් ඔව් දැන් ආනාපාන සතියේතර මේ මූල කමටහන් වශයෙන් ගත්තොත් අපේ අවධානය තියෙන්නේ නාසිකාග්‍ර ප්‍රදේශයේ තමයි අවධානය රඳව ගන්න තියෙන්නේ පිම්බීම හැකිලීම භාවනාවේදී අවධානය රඳවන්න තියෙන්නේ මේ උදර මේ මේ මේ උදර ප්‍රදේශයේ එතකොට ස්ථාන වශයෙන් ගත්තත් වෙනසක් තියෙනවා. මෙතන තියෙනවා ආනාපාන සතියේදී නම් මේ පිම්බිම හැකෙදී නම් උදර ප්‍රදේශයේ තියෙන්නේ. අවධානය පවත්වන තැනේ පවා වෙනසක් තියෙනවා. එහෙනම් කමටහන් දෙකක්. දෙකම එකට කරන්න අවශ්‍ය නැහැ. ඒ අපි අද එක පරයන්කයක් ආනාපාන සතිය කළා ඊළඟ පරයන්කය පිම්බිම හැකෙදීම කරන්න ගියොත් ඉතින් ඕක පැටලෙනවා. එකකින් ගැඹුරට යන්නයි තියෙන්නේ. ක්‍රියාවලිය එක හා සමානයි නේද? ක්‍රියාවලිය එක හා සමානයි. ඒ කියන්නේ මේ දෙක වැඩෙන්නේ සෑහෙන දුරට එක එක අනුරූපී ගමනක් තියෙනවා. සමාන්තර ගමනක් තියෙනවා. හොඳයි. හොඳයි. හොඳයි තව මුකුත් ප්‍රශ්න නැත්නම් එහෙමනම් අපි අද අපේ දැනට ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. ඊළඟට අපිට තියෙන්නේ මම හිතන්නේ සක්මන් භාවනාව. මට මතක ඒ වගේ මෙතන මතන ඇතුලෙන් ගිහිල්ලා තිබ්බා. කෙසේ නමුත් අපි නැවතත් තුනහා මාරට මෙම ස්ථානයේ මුණ ගැහෙනවා ධර්ම දේශනාවක් සඳහා ඊට කලින් තියෙනවා සක්මන් භාවනාවකුත් පරයන්ක භාවනාවකුත් ඊට අමතරව ගිලම්පසක් තියෙනවා තුනහා මාරට නැවතත් මේ ධර්ම දේශනා වාරයක් සඳහා අපි මෙතන මුණ ගැසෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි